මේ ගුණාරයේදී මේ ඇතම පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව ධර්ම දේශනා මාලාවක් ආරම්භ කරමින් පළමුව දේශනාව ඉදිරිපත් කළේ. එනිදී අප මෙයාට පෙන්වන්න කලේ පටිච්චසමුප්පාද ධර්ම දක්වේදී දැක්වෙන වචනවල අර්ථ නිරූපණය. මේ වචනවලින් අර්ථය කුමක්ද කියන අදහසයි දාගුරුපත් කළේ. එවන බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද ධර්මයන් විස්තර කරන බොහෝ අවස්ථාවලදී ප්‍රකාශ කරන්නේ ඉතිමස්මින් සති දන් හොති මස්සම් පාදාය දන් පඤ්චති ඉමස්මින් සති දන් හොති බස ඉමස්මින් රෝදාය දන් නියුද්ධති කියලා. එහෙමයි පටන් ගන්න. කියන්නේ මෙන්න මේ හේතුන් කියන මිස ඇති වෙන විට මේ ඵලයේ තියෙනවා මේ හේතුන් උපදින විට මේ ඵලය උපදිනවා. මේ හේතුන් නැති වෙන විට මේ ඵලය නැති වෙනවා. මේ හේතුන් නිරුද්ධ වී යනකොට මේ ඵලය නිරුද්ධ වෙනවා. මේ හේතුඵල ක්‍රියාදාමයක් තමයි පටිච්ච සම්පදාය ධර්ම දක්ෂය තුළ උගන්වනු ලබන්නේ. බුදුරජාණන් වහන්සේ කවස්තාවකදී දක්වනවා මේ පටිච්ච සම්පදාය ධර්මයේ හරියට ක්‍රියාත්මක කරන ආකාරය දන්නේ නිසා තමයි මහණෙනි මේ ලෝකයේ මේ සත්‍යෝ හරියට පැටලෙන නෝල් බෝලයක් වගේ මේ සංස්කාරයේ පැටලි පැටලි නැවත නැවත ඉපදී ඉපදී සංස්කාරයෙන් සංස්කාරයට භවයෙන් භවයට ගමන් කරන්නේ කියලා. ඒ කියන්නේ පටිච්චසමුප්පාද ධර්මයන් හරියට අවබෝධ කරගත්ත කෙනෙකුට ඒ තුළින්ම පුළුවන්කම ලැබෙනවා නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට. සෑම බුදු කෙනෙක්ම බුද්ධත්වයට පත්වන්නේ පටිච්චසමුප්පාද ධර්මයන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් නුවණින් විමසීම සහ දැකීම කරනවා. අපේ බුදුදානන් වහන්සේ කියනමයි කලින් සිටපු සෑම බුදු කෙනෙක්ම එහෙමයි මතුවට බුදු වෙන සෑම බුදු කෙනෙක්ම බුද්ධත්වයට පත්වන්නේ පටිච්චසමුප්පාද ධර්මයන්ගේ ක්‍රියාදාමයේ ලපහ පරිදි සමාජීකත තුළින්ම දැකීම තුළින් අවබෝධ කර ගැනීම තුළින් ඉදිරි සංවායමද බලාපොරොත්තු වන අය විසින් පරිසම්පාදන්නේ තේරුම් ගන්නට ඕන. මොකද මේ පරිසම්පාද ධර්මයේ තුළින් බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ දුක්ඛ සත්‍යයක් ඒ වගේම ඒ දුකේ තියෙන හේතු දුක්ඛ සමුදය සත්‍යයක් ඒ දුක්ඛ නිරෝධ සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව සත්‍යය කියන චතුරාර්ය සත්‍ය ධර්මයයි. අනුකෂයක් නෙවෙයි මේ පරිසම්පාද ධර්මය තුළ උගන්වන ලබන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයයි. බොහෝ දෙනෙක් කල්පනා කරනවා මේ පරිසම්පාද ධර්මයන් ඉතාම ගැඹුරයි ගැඹුරුයි අවබෝධ කරගන්නට අපහසුයි කියන එහෙම අදහස් කරනවා. නමුත් මේක තේරුම් ගත්තොත් එහෙම මේ පරිසම්පාද ධර්මය කියන්නේ සමාජයේ ජීවිතය ගැනම කියන කතාවක් කියලා. එතකොට ඒ අපහසුතාවයේ මඟහැරී මේ ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. කියන්නේ තමන්ගේ ජීවිතයේ දිගින් දිගට දිගින් දිගට පැවතියන්නේ පැවතගෙන යන්නේ කොහොමද නැවත ඉදිරියටදී මේ සංසාර ගමන දිග්ගත් වෙන්නේ කොහොමද කියලා එක ආකාරයකින් පරිසම්පාද ධර්මයේ තුනේ විස්තර වෙනවා. අනිත් අතට මේ සංසාර ගමන නිමවන්නේ කොතනින්ද කියන කාරණාව විස්තර වෙනවා. මේ විදිහට සමන් ගැනම කියන කතාවකුයි මේ පරිසම්පාද ධර්මයේ තුළ විස්තර වන්නේ. මේක බාහිර පොත්පත්වල තියෙන ධර්මයක් නෙවෙයි සමාජයේ සිට තුළ සංසාරයේ තුළ ක්‍රියාත්මක වන ධර්මයක්. එතකොට මේ පංචසම්පාද ධර්ම විස්තර කරන බොහෝ අවස්ථාවලදී බුදුජානක මහසී අවිද්‍යාව ප්‍රමුල් කරගෙන දේශනා කරලා තියෙනවා. බොහෝ තැන්වල තවත් විවිධ තැන්වල සංහාව තුනවල් කරගෙන දේශනා කරපු තැන ඒ වගේම ආයතන මුල් කරගෙන මේ දේශනාව ආරම්භ කරපු දැන් ආදී විවිධ විවිධාකාරයෙන් මේ පරිසම්පාද ධර්මයන් ආරම්භ කරමින් දේශනා කර දේශනා දක්නට ලැබෙනවා. එහෙනම් ඒ සෑම දේශනාවක්ම ඉදිරිපත් කරන්නට යනවා නෙවෙයි අපි අර අවිද්‍යාව මුල් කරගෙන කරන ලබන දේශනාව ඉදිරිපත් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඒදී බුදුරජාණන් වහන්සේ කියනස් මේ සතිය දන්වා තේමස් උපාදාය දන්වා පරිච්ඡේදයේ මස්යෙන් අතේ දන්නා හොතේ මස්යෙන් විදෝ ඉඳන් විද්‍යති යදිදන් අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආතන සලආතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය සංහා සංහා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ අශෝක පරිදේව දුක්ඛ දෝමනස පාවස සම්භවන්තේ ඒවමෝ සස්සේ තේව ලස්ස දුක්ඛ සංලස්ස සමුදය හෝති කියන පාඨය බොහෝ අවස්ථාවලදී දේශනා කරලා තිබෙනවා. ඒ දිග අදහස් කරන්නේ මෙන්න මේ හේතුන් නිසා මේ ඵල ධර්මයන් ඇති වෙනවා. මේ හේතුන් නැති වෙනකොට මේ ඵල ධර්මය නැති වෙනවා. මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම හැදලා තියෙන යම් යම් හේතු නිසා ඉදීම හද ගන්නව නෙවෙයි යම් යම් හේතු නිසා හටගත්තා ඒව ඇති වෙන ඵලයක්. මේ ඵලයම නැවත හේතුවක් වන්නට පුළුවන්. ඒ කියන්නේ යම් නම් හේතුව නිසා යම් කිසි දෙයක් හටගත්තා නම් ඒක ඵලයක් වෙනවා. ඒ හටගත්තා වූ ඵල ධර්මයෙන් නැවත තවත් දෙයක් ඇති කර ගැනීම සඳහා හේතුවක් වන්නත් පුළුවන්. මේ විදිහට මේ හේතුඵල ක්‍රියාදාමය නිරන්තරයෙන් දිගින් දිගට ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ පරිසම්පාද ධර්මයේදී ඒ කියන ලද කරුණ වල කෙටි සාරාංශය බලමු කියන්නම්. අවිද්‍යාව සත්‍ය කොට නැත්නම් අවිද්‍යාව නිසා කුසල කුසල කර්ම සංස්කාර ලෝක සත්‍යය රැස් කරනවා. මේ කුසල කුසල කර්ම සංස්කාර හේතුවෙන් ඒ ඒකේ කර්තේ කොට එන නිසා ප්‍රතිසන්දි විඥාණය වෙන දෙනවා. නැවත දැනෙක පහළ වීම එකදිගම ඇති වෙනවා. මේ ප්‍රතිසන්දි විඥාණය නැවත පහළ වීම ඇති වුණාට පස්සේ නාම රූප ඇති වෙනවා. නාම රූප නිසා ඇතන නාසාදී සලආයතන පහළ වෙනවා. මේ සලායතන ස්ථාවර. පස්සේ තියෙනවා මේ පස්සේ තුනෙන් වේදනාවල් සකෝ දුක්ඛම වේදනා දෙන දෙනවා. මේ වේදනාවන් නිසාම සංහාව ඇති වෙනවා. ඒ සංහාව නිසා උපාදාන ඇති වෙනවා. උපාදානයන් නිසා කර්ම භව නැවත රැස් වෙනවා. ඒ කර්ම භව නිසා ධාතු ගුණ දෙනවා. ජාතිය ගැන දෙනකොට නැවතත් ආදී මරණ ශෝක පරිදේවාදී මේ දුක් ප්‍රසන්නය නැවත නැවත පහළ වී පහළ වී යනවා. මේ කියන්නේ සත්‍ය අවිද්‍යාව නිරුද්ධ කළා නම් සංස්කාර නැහැ සංස්කාර නිරුද්ධ කළා නම් ප්‍රතිසංවි විඥානය නැහැ ආදී වශයෙන් ප්‍රතිලෝම වශයෙන් සම්මාවතේ දේශනාකට වඩාන්න තිබෙනවා. එතකොට මේක තම අවබෝධ කරගැනීමයි මේ කියන කරුණ තේරුම් ගැනීමයි අතර ලොකු වෙනසක් තිබෙනවා. යම් කිසි දෙයක් කියවලා පොතපතකින් බලලා දන්න අයගෙන් සාකච්ඡා කරලා ධර්ම දේශනා අහලා ඇති කරගන්නා දැනුම වගේ නෙවෙයි සමාගයේ හදවත තුළින්ම තමාම ප්‍රත්‍යක්ෂ ලෙසම ඒ ධර්මය අවබෝධ කරගන්නවා. එතකොට මේ ප්‍රත්‍යක්ෂ ලෙසම සමාගයේ හදවත තුළින්ම ඒ ධර්මය අවබෝධ කරගත්තොත් පමණයි මේ පටිච්චසමුප්පාද ධර්මයන්ගේ අවබෝධය තුළින් කෙනෙකුට නිවන අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ. නැතුව මේ පොත්පත්වල තියෙන කාරණා කියන්නට පුළුවන් වූ පමණින් මතක තබා ගන්නට පුළුවන් වූ පමණින් යම් තැනකට තේරුම් ගිය පමණින් අපි කියන්නට බෑ මේ පටිච්චසමුප්පාද ධර්මයන් අපි අවබෝධ කළා සත්‍යස් වශයෙන් අත්දැකයි කියලා. මේ සත්‍යස් වශයෙන් අත්දකින්න අත්දකින්න අත්දකින්නට පුළුවන් වන ආකාරයෙන් තමයි අපි මේ දේශනා ඉදිරියේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. පාරමී ශක්තියක් තියෙනවා නම් ප්‍රඥාව සමාධිය දිනලා තියෙනවා නම් ඒ දේශනා අනුව පිළිපැද්දොත් කෙනෙකුට නිවන් අවබෝධ කරගන්නට ඒ තුලින් හැකියාව ලැබෙනවා. එතකොට අවිද්‍යාව පත්‍යා සංඛාරා පටන්ගන්නේ අවිද්‍යාව නිසා සංස්කාර රැස් වෙනවා. අවිද්‍යාව පත්‍යා පුඤ්ඤාම සංඛාරා අවිද්‍යාව පත්‍යා පුඤ්ඤාම සංඛාරා අවිඥා අවිද්‍යාව පත්‍යා අනිඥාන සංඛාරා. මේක ටිකක් මේ විදිහට විස්තර වශයෙන් කියන්නත් පුළුවන්. අවිද්‍යාව කියන්නේ නොදක්කම මොඩකම. මේ නොදක්කම නිසා කුසල රැස් කරනවා. මේ නොදක්කම නිසා අකුසල රැස් කරනවා. මේ නොදක්කම නිසා ධ්‍යාන උපදවන. ආනන්දයන් සංඛාර කියන්නේ සිතේ නැසලෙන පස්සේට පස්සෝ ධ්‍යාන තත්ත්වය. ඒ කියන්නේ සිත නැසලී පවතින පස්සේ පවතින ධ්‍යාන තමයි ආනන්ද සංඛාර කියලා කියන්නේ. එතකොට ආනන්දය ආනන්දාම සංඛාරය පුණ්‍යාම සංඛාරය පුණ්‍යාම සංඛාරය ස්පෑම එකම සිදුවන්නේ අවිද්‍යාව නිසා. මේදී තේරුම් ගන්නට ඕන මේ අවිද්‍යාව කියන එක නොදක්කම කියන එක බාහිර ලෝකයේ තියෙන දෙයක් නෙවෙයි සමාගයේ සිත තුළම තියෙන ධර්මතාවයක්. නොදක්කම නැත්නම් මූලාව. මේක තියෙන්නේ තමන්ගේ සිත තුළමයි වෙන කොහේවත් කියන දෙයක් නෙවෙයි. ඒක නිසාම මේ සිත තුළ පවතින වූ මෝහය, අවිද්‍යාව, නොදක්කම මේ සෑම එකක්ම ප්‍රඥාව උපදවා ගැනීම තුළ නැති කර ගන්නට පුළුවන්. මේ බාහිර ලෝකයක තියෙන දෙයක් නම් මේක අපිට නැති කරන්නට බෑ. තමන්ගේ සිත තුළ පවත්නා වූ නොදක්කම සිතින්ම නැති කර ගන්නට පුළුවන් ප්‍රඥා ආලෝකයේ ඇති කර ගැනීම තුළින්. ඒක මොහේ කියන එක අවිද්‍යාව කියන අඳුරකට අපි උපමා කරන සම්දකාරයක් නම් ප්‍රඥාව ආලෝකයක් වගේ. එතකොට ප්‍රඥාව ආලෝකය නම් ඒ ආලෝකය පහළ වුණාන් පසුව අඳුරට සිටින්නට හැකි කමක් නැහැ. කියන්නේ අඳුරයි ආලෝකයයි දෙක එකවර පවතින්නට හැකි කමක් නැහැ. ප්‍රතිවිරුද්ධ ධර්මතාව දෙකක්. අඳුර නැති වෙන්නට ඕන ආලෝකේ ආවාට පස්සේ. කොපමණ කාලයක් අඳුර යම් තැනක තිබුණාද? අවුරුදු දහස් ගණන් වෙන්න පුළුවන් දසදහස් ගණන් ලක්ෂ කෝටි අසංඛ්‍ය ගණන් වෙන්න පුළුවන් කල්පාන්තර ගණන් වුණත් වන්නට පුළුවන්. සම්සෙනක අඳුරක් පවතිනවා නම් එතෙන්ට ආලෝකයක් ගෙන ගිය ගමන් ඒ අඳුර එතන නැති වෙනවා. ඒ අඳුරට ක්‍රියාශීලීවට බෑ. මම මේ තරම් කාලයක් තිස්සේ මම මෙතන සිටියා. ඒක නිසා මට යන්නට බෑ කියලා එහෙම කියන්නට හැකියාවක් නැහැ. ආලෝකයේ යම් අවස්ථාවකදී පැමිණියා නම් අඳුර එතනින් අයින් වෙන්න ඕන. ඒ වගේම තමයි මේ අවිද්‍යාව කියන මේ නොදක්කම කියන මේ මෝහය කියන සමාගයේ සිත තුළ ක්‍රියාත්මක වන්නා වූ මේ ශ්‍රේෂ්ඨ ධර්මය ප්‍රඥා ආලෝකයේ අභියතන භාවනාව තුළින් අත්දැකලා ප්‍රඥා ආලෝකයෙන් ඒ අවිද්‍යාව දැක්කොත් අවිද්‍යාව අපට නිරුද්ධ කරන්නට පුළුවන්. අවිද්‍යාව නිරුද්ධ වන්නේ රහත් කරන රහත් වුණාට රහත් වුණාට පස්සේ. ඒකට රහත් වන්නට පෙර සෝවාන් වෙනවා, සකදාගාමී වෙනවා, අනාගාමී වෙනවා. මේ අවස්ථාවට සුදුසුසුම බලදී ගැන සෝවාන් වෙනකොට යම් ප්‍රමාණයකට අවිද්‍යාව දුරු වෙනවා. සකදාගාමී වෙනකොට අවිද්‍යාව දුරු වෙනවා. අනාගාමී වෙනකොට අවිද්‍යාව යම් ප්‍රමාණයකට දුරු වෙනවා. පහත් වෙනකොට අවිද්‍යාව සම්පූර්ණයෙන්ම දුරු වෙනවා. එතකොට මේ අවිද්‍යාව දුරවන්නේ ප්‍රඥා ආලෝකයේ තුනේ ඒක ඔය පොත්පත් වලින් කියවලා ලබන ආලෝකයෙන් නැති කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. සමාධිය හදතුලින්ම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම ඇති වීම ධර්මයක්. ඒ ප්‍රඥා ලෝකයෙන් මේ විශේෂයෙන්ම විදර්ශනා භාවනා තුළ ඒක අත්දකින්නට ඕනේ. ඒ අත්දැකීම තුළින් තමයි අවිද්‍යාව දුරු කරන්නට පුළුවන්. ඒක අවිද්‍යාව නිසා නොදක්කම නිසා කුසල් රැස් කරනවා, අකුසල් රැස් කරනවා, කුසල අකුසල දෙකම වන කුසල සත්‍යයෙන් තමයි අයන් සංකල්පගත වන කුසල කුසල දෙකම කියන වචනේ කුසල සත්‍යයම ඇතුළත් වෙන ධ්‍යාන සත්‍යයොත් ඇතුළත් වෙන ඒක විද්‍යාව තුනේ සිදුවෙනවා. එතකොට මේ අවිද්‍යාව තුළ මේවා සිදුවෙනවට සිදුවෙනයි කියුවට මේ විශේෂයෙන්ම තේරුම් ගන්නට ඕන කාරණාවක් තියෙනවා අවිද්‍යාවට කිසිම ඕනකමක් නැහැ කුසලයක් ඇස්තර දෙන්නටවත් අකුසලයක් රැස් කරලා දෙන්නට අවිද්‍යාව විසින් කුසලයක් රැස් කරලා දෙන්නේ නැහැ අකුසලයක් රැස් කරලා දෙන්නේ නැහැ. මේ වෙනස් මෙයාට තරමක් පැටලෙන්නේ සහිත වන්නට පුළුවන්. මා කියවේ අවිද්‍යාව නිසා කුසල කුසල ආදී සංස්කාර රැස් වෙන අවිද්‍යාවච්ඡ සංස්කාරයි. ඊට පස්සේ අපි කියේ අවිද්‍යාව නිසා ඕනකමක් නැහැ කුසල් රැස් කරලා දෙන්නටවත් අකුසල් රැස් කරලා දෙන්නටවත්. ඒ වගේම අවිද්‍යාවට හැකියාවකුත් නැහැ. උසංගස්කරව දෙන්නටවත් අපසංගස්කරව දෙන්නටම. නමුත් අවිද්‍යාව තියෙනකොට අවිද්‍යාව හේතුව ඒ හේතුව තියෙනකොට ඒ ප්‍රතිඵලයක් වශයෙන් කුසල කුසල කම්ම රැස්වීමක් සිදෙනවා. මේක තේරුම් ගන්න බලන්න ඕනේ. කියන්නේ අවිද්‍යාව ආවේ උතුලින් කුසල කුසල කම්ම ප්‍රකර දෙන්නෙත් නෑ දස්කර දීමට හැකියක මොකද ඒක නැහැ. නමුත් මේ හේතුව තියෙන නිසා ඒ ප්‍රතිඵලයක් වශයෙන් ඒ සංස්කාර ධර්ම පැක්ෂීමක් තිබෙනවා. අවිද්‍යාවපත්‍ය සංස්කාර. එතකොට මේ අවිද්‍යාව තුළින් සංස්කාර රැස් වෙනවා කියන කාරණාව තේරුම් ගැනීම සඳහා අවිද්‍යාව ප්‍රයාත්මක වන්නේ කොතන සිටද කියන කාරණාව පළමුවෙන් අවබෝධ කර ගැනීම සුදුසුයි. දැන් අපි ගන්නවා තමන්ගේ ශරීරයේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් තියෙනවා. ඇහැට රූප හම වෙනවා, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට වේදේ ස්පර්ශ, මනස වේද දේවල් අරමුණු වෙනවා. ඊට පස්සේ සිතිවිලි පහළ වෙනවා. මේ සිතිවිලි පහළ වුණාට පස්සේ කායයෙන් ක්‍රියා කරනවා, සිතින් ක්‍රියා කරනවා, වචනයෙන් ක්‍රියා කරනවා. ආනික වාචික මානසික ක්‍රියා කරනවා. සමචිත සබ්දේ ක්‍රියාත්මක වෙනවා කියන්නේ මෙන්න මේ සබ්දේ. ඒ කියන්නේ ඇහැට රූපයක් දැකලා සිතිවිලි පහළ වෙලා කායික හෝ වාචික මානසික ක්‍රියාවක් කරනවා නම් ඒ වගේම කනට ශබ්දයක් ඇහිලා සිතිවිලි පහළ වෙලා ඒ තුළින් කායික ක්‍රියාවක් වාචික ක්‍රියාවක් හෝ මානසික ක්‍රියාවක් සිදු කරනවා නම් ඒ සත්‍යයක් ක්‍රියාත්මකයි කියලා. ඒ සත්‍යය ක්‍රියාත්මක වෙනවා කියලා කියනවා. නාසයට ගඳ සුවඳ ඇවිල්ලා, දිවට රස ඇවිල්ලා, කයට ස්පර්ශ ඇවිල්ලා, මනසට විවිධ දේවල් අරමුණු වෙලා ඒ නිසා කායික වශයෙන් හෝ වාචික මනසෙන් හෝ මානසික වශයෙන් හෝ යම්කිසි ක්‍රියාදාමයක් සිදු කරනවා නම් අන්නේ ක්‍රියාදාමයේ සිදු කරන අවස්ථාවේදී ඒ සත්‍යය ක්‍රියාත්මක වෙනවායි කියලා කියනවා. එතකොට මේ ක්‍රියාදාමයේ සිදු නොවනවා නම් ඒ සත්‍යය ඒ සත්‍යය කියන්නේ අපි මේ සම්මත වශයෙන් පිළිතන ඒ සත්‍යය නිස්සල සත්‍යයක සිටින වෙනදාගෙන ඉන්නවා වගේ සීනටි කළා වගේ සත්‍යය කොහේ තියෙන සිටින. එතකොට මේ අනිත්‍යව ක්‍රියාත්මක වන්නේ අර නිදාගෙන සිටින අවස්ථාව සීනටි කරන තියෙන අවස්ථාව වෙන ඒක එවැනි අවස්ථාවකදී නේ සත්‍ය ක්‍රියාත්මක වන අවස්ථාවකදී අවිද්‍යාව ක්‍රියාත්මක වන්නේ. අවිද්‍යාව චිත තුළ තියෙන නාම නාමයේ චෛතසික ධර්මයක්. ඒක ඉතින් මනුෂ්‍යව චිත ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අවිද්‍යාවට ක්‍රියාත්මක වෙන්න ඒකමත් නැහැ. එතකොට දැන් මෙතන මේ ක්‍රියාත්මක වන සත්‍ය කොතනින්ද පටන් ගන්නෙ කියලා බලන්න ඕන. දැන් අපි උදාහරණයට ඇහැට රූපයක් දැකනවා කියලා හිතමු. ඇහැ තියෙනවා. මේ ඇහැ තියෙන එක අවිද්‍යාව නෙවෙයි. ඇහැ තියෙන එක අවිද්‍යාව නිසා හටගත් ප්‍රතිඵල ධර්මයක් වූ රූපයක්. ඒ කියන්නේ අවිද්‍යාව කියන නාම ධර්මයන් සිතේ පහළ වෙන ධර්මයන් ඇහැ කියන එක රූප කොටසක්. එතකොට මේ ඇහැ කියන එක අවිද්‍යාව නෙවෙයි ඇහැ පහළ වුණු අවිද්‍යාව නිසා මේ නැවත උපතුනක් වෙනවා. එතකොට අවිද්‍යාව ප්‍රත්‍යයෙන් අවිද්‍යාවේ හේතුන් අවිද්‍යාව නිසා ඇහැ පහළ වුණාට ඇහැ අවිද්‍යාව නෙවෙයි. දැන් ඇහැට පෙනෙන රූප සමන්ගේ අඟක් තියෙනවා බාහිර ගායගේ සත්‍යංගේ ජීවී වස්තුන්ගේද සත්‍යයන් පේනවා අජීවී ඕනෑමයක් ඇහැට පේනවා මේ ඔක්කොම රූප ඇහැට පෙනෙන රූප මේවා එකක්කන සමන්ගේ රූපේ සමන්ගේ ඇහැට පේනවා මේ සමන්ගේ රූපස්කන්ධයේ අවිද්‍යාව නෙවෙයි අවිද්‍යාව සිත තුළ ක්‍රියාත්මක වන නාම ධර්මයන් කියලා මම කලින් කියවා හරි මේ අවිද්‍යාව හේතු කොටගෙන සත්‍ය කොටගෙන පහළ වූ රූප කොටස රූපයක් තමයි මේ අපේ ඉන්න කියන්නේ. ඒක ඇඟ අවිද්‍යාව නෙමෙයි. ඒක තේරුම් ගන්න. ඇහැට පෙනෙන කවර රූපයක් දැක්කත් එහෙමයි. තමන්ගේ දුවේ පුතෙක් කියලා හිතන ඒ එකක්වත් අවිද්‍යාව නෙමෙයි. ඒ තමන්ගේ පුතාණන් උදාහරණයක් අපි කතා කරන. ඒ පුතා කියන එක්කෙනා කයාගේ කර්ම ශක්තිය තුළ අවිද්‍යාව පාදක කරගෙන එයාගේ රූපේ මෙත වෙලා තියෙනවා. ඒ කියන්නේ අවිද්‍යාව හේතුවෙන් කර්ම රැස්වනවා. කර්ම රැස්වීම තුළින් මේ රූපේ හැදුවා. එතකොට මේ රූපය අවිද්‍යාව නිසා හටගත් ප්‍රතිපලයි. නමුත් මේ රූපය අවිද්‍යාව නෙවෙයි. ඇහැට පේන අදීන වස්තුන් තියෙනවා. පණ නැති දේවල්, දස් කොළන්, දේවල් දරවා, යාන වාහන. මේකක්වත් අවිද්‍යාව නෙවෙයි. ඒවා ස්වභාවික ධර්මතාවය. එතකොට ඇහැ අවිද්‍යාව නෙවෙයි රූප අවිද්‍යාව නෙවෙයි. දැන් ඇහැට රූපේ දැක්කාට පසුව චක්කු විඥානය කියන සිත පහළ වෙනවා. ඒ කියන්නේ රූප දකින සිත. රූපයක් දැක්කාට පස්සේ හඳුනා ගැනීම දැනීමක් පහළ වෙනවා. ඒ දැනීමට තමයි අපි චක්කු විඥානය කියන්නේ. නිශ්චය කරගෙන අසුරු කරගෙන පහළවන නිසා ඇහැට චක්කු කියලා පාළුවෙන් කියන්නේ ඒක නිසා චක්කු විඥානය කියලා කියනවා ඇස අගමුණු කරගෙන ඇස නිශ්චය කරගෙන ඇති වෙන දැනීම. මේ චක්කු විඥානය කියනකොට ඒ චක්කු විඥානය කියන නාමයක සිටේ ප්‍රවස්නා වුණාම ධර්මයක්. මේ නාම ධර්මය අවිද්‍යාව නිසා පහළ වූ එකක් නෙවෙයි. ඒ නාම ධර්මයේ තුල අවිද්‍යාව නැහැ. මේක මේ අභිධර්මයේ තියෙන පොත්වල කියන කාරණාවලට මේ සම්ප්‍රදායික අදහස් වලට විරුද්ධයි. දැන් අභිධර්මයේ පොත්වල තියෙනවා ඇහැට ප්‍රිය රූපයක් පේනවා නම් ඒක කුසල කර්මයකින් පහළ වෙච්ච දෙයක්. ඇහැට අප්‍රිය රූපයක් පේනවා නම් ඒක අකුසල කන්නේකින් පහළ වෙච්ච එකක්. ඒක නිසාම මේ චක්කු විඥානයේ කොටස් දෙකකට අභිධර්මයේ බෙදෙනවා. කුසල පැත්තට චක්කු විඥානයකුයි අකුසල පැත්තට චක්කු විඥානයයි කියලා. එතකොට මේක සම්පූර්ණයෙන්ම දැක්ක කතාවක්. ඔය පසුකාලීන වශයෙන් අභිධර්ම පොත්වල ලියවිච්ච වැරදි හරියට තියෙනවා. එතන කායික වශයෙන් බලන කෙනෙකුට මේ වැරදි හරියට පැහැදිලිවම සමන්ත පස්සස් විසම අවබෝධය. ඒකට අපි දැන් මේ ආයක කියන උදාහරණයක්. දැන් අපි දැන් තාම ලක්ෂණ කාන්තාවක් කියලා තව පුරුෂයෙක් කියනවා එයාට තාම ප්‍රිය කරන කෙනෙක්. ඒ තරම් එතනම ඉන්නවා එයා පින්නන්නට බැරි කොරම වතුරියක් වශයෙන් සැලකෙන කෙනෙක්. දැන් මේ දෙන්නම අර ලක්ෂණ කාන්තාවකේ දකිනවා. දකින්නකොට අර යා ප්‍රිය කරන, යාට ආස කරන, ඇලුම් කරන, ආදරය කරන කෙනාට ඒක ප්‍රිය වස්තුවක්. ඒ රූපයෙන් දකින්න අරය පෙන්වන්නට බැරි බෞද්ධ වර්ගයෙන් කටයුතු කරන සංසාරික අපිරිත් වෙන්නත් පුළුවන් නැත්නම් මේ ජීවිතයේ දිහත්කමක් ඇති කරගත්ත කෙනෙක් වෙන්නත් පුළුවන්. කවර හේතුවක් නිසාව පෙන්වන්නවත් බැරි පුද්ගලයෙකුත් එතන ඉන්නවා. එයාට ඒ රූපය අප්‍රිය වස්තුවක්. ඒකකොට අභිධර්මයේ කියන විදිහට ප්‍රිය වස්තුන් දකින්නේ කුසල කර්මයක විපාකයකින්නේ අප්‍රිය වස්තුන් හැටපෙන රූප දකින්නේ අපසල කර්ම විපාකයකින් කියන කතාව ගැළපෙන එකක් නෙවෙයි. මොකද මේ තම රාන්දාව දෙන්නම දෙක දෙක වර දෙන්නේ දකින්නේ. වේදනාවේ සිතතොට එක්කම ගොඩ දෙන්නාගේ සිතතොට චක්කු විඤ්ඤාය රූපය දැකීමේ සිතක් පහළවනවා. එතකොට මේ චක්කු විඤ්ඤාය එක්කෙනෙකුට කුසල පාක්ෂිකයි අර හොඳයි හොඳයි ලක්ෂණයි ආදරය කරන කෙනාට. නරක කෙනාට අකුසල විපාකයක් කියලා ඔය අභිධර්ම පොතවල තියෙන මේකට තේරෙන්න තෝරන ඒක නිසා මේ අභිධර්මයේ කියන පොත්වල තියෙන හොරක් කරුණු සත්‍යම දේවල් නෙවෙයි. එතකොට මේ චක්ක විඥානය කියන එක රූපේ මිශ්‍රය කරන ඇහැ මිශ්‍රය කරන රූපේ පාදක කරගෙන පහළ වෙන නාම ධර්මයක් මේක ඇති වෙනකොට මොන්තිසේම අවිද්‍යාව ක්‍රියාත්මක වන්නේ ඇති. මේ දක්වා අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඇහැ තිබුණා අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රූප තිබුණා අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් සක් විඥානය ඇති වුණා. සවම අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සංඥානේ කියන එක අභිධර්ම පොත්වල හැටියට කියන්නේ විපාක සිතක් කියලා. කියන්නේ කලින් කරනද කුසලයක කුසලයක විපාක සිතක් කියලා. ඒතකොට විපාක සිත් පහළ දෙනකොට එතන අවිද්‍යාව ක්‍රියාත්මක වන්න තැටිකමක් කොහෙද නැහැ. ඒක එකක්. එහෙම නැතුව නම් සම්ප්‍රඥානේ කියන සිත පහළ වෙනකොට අවිද්‍යාව එතන ක්‍රියාත්මක වන්නේ මේ මේ දැනට තියෙන තත්ත්වය මම කියන්නේ පස්සෙට අපි එක ක්‍රියාත්මක වන ආකාරය කියන්නේ. එතකොට දැන් අනේ චක්කු ඥානය ඇති වුණාට පස්සේ මොකක්ද කියන්නේ? චක්කු සම්පස්සය කියනවා. ඒ කියන්නේ ඇහැ තිබුණා, රූපය තියෙනවා, ඇහැ රූපය ගැටුණා, චක්කු ඥාන කියන සිත පහළ වුණා. දැන් ඔන්න ඒ තුලේ චක්කු සම්පස්සය පහ සම්පස්සය දැන් සිතෙන් දිහා රූපය ස්පර්ශ කරනවා. ඉතින් ඇහැට දැකපු රූපය සිතින් ස්පර්ශ කළා චක්ක විඥානය ඇතිවීමත් සමගම ඒක සිදුවනවා. ඒක නිසා ඇහැයි රූපය චක්ක විඥානය කියන තුන් දෙනා කියන කරුණු තුනේම එකතුවට චක්ක සංපස්සේ කියලා කියනවා කිය බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. මේ ඇයිද මම කලින් කියලා තියෙනවා. චක්කුංචය කටිච්ච රූපයේ උප්පජ්ජේ චක්ක විඥාන තින්නම් සංගතේ චක්ක සංපස්සෝ කියන පාඩේ. ඇහැයි රූපයේ ගැටීම නිසා සත්විඥානය ඇතින ඇති දනාවේ ඒකට සක්ක සම්පස්සේ කියලා කියනවා. මේ සක්ක සම්පස්සේ පහළ වෙනකොට එතනත් අවිද්‍යාව ක්‍රියාත්මක වන්නේ නැහැ. දැන් පස්සේ ඇතුණාට පස්සේ දැන් රූපේ දැක්කා ඇහැට රූපේ පෙනුණා දැන් මනසින් ගිහිලා ස්පර්ශ කළා මනසින් ස්පර්ශ කිරීම නිසා ස්පර්ශ පත්‍ය වේදනා ඔන්න වේදනාවක් ඇති වෙනවා අර ඉස්සෙල්ලාම ගත්ත උදාහරණයක් කිව්වා නම් ඔය ලස්සන කාන්දා රූපේ දැක්ක හොඳයි හොඳයි ලස්සනයි කියලා ආදරය කරපු කෙනාට ඒක දකිනකොට සුඛ වේදනාවක් ඇති වෙනවා. එයා කෙලින්ම අපට බස්සවයෙන් කටයුතු කරන ඊර්ෂ්‍යා කරන එයාට කැමති නැති කෙනාට මේ රූපේ දැක්කාම ඔන්න දුක් වේදනාවක් ඇති වෙනවා. දැන් ඉතින් අර ස්පර්ශය නිසා තමයි වේදනාව ඇති වෙන්නේ. ඔය මොකක්වත් නැති නැදහස් පුද්ගලයෙකුත් එතන ඉන්නවා කියනකොට එතන හැදීමකුත් නැහැ, බැඳීමකුත් නැහැ, ටිකක් භාවනාවක් ජීවුම කෙනෙක් වගේ. එයාට ඒක දැක්කම නැදහස් වේදනාවක් ඇති නැහැදීමක් ඇති වෙන්නේ නැහැ, ගැටීමක් ඇති වෙන්නේ නැහැ, දුක් වේදනාවක් ඇති වෙන්නේ නැහැ, සැප වේදනාවක් ඇති වෙන්නේ නැහැ, නැදහස් වේදනාවක් ඇති වෙනවා. දැන් මෙන්න අවිද්‍යාව ක්‍රියාත්මක වන්න ආරම්භ වන්නේ මෙන්න මෙතන. මම මේ කතා කරන්නේ අවිද්‍යාවට මේ සංස්කාරම ප්‍රයෝගිකවට වැටෙන ආකාරයක්. මේවා පොත්පත් වලින් මෙයාට කවදාවත් කියවන්නට ලැබිලා නැහැ, අහන්නට ලැබිලා නැහැ. ඒක නිසා මේවා පළමුවෙන් අහනවා වෙන්නත් පුළුවන්, නොතේරෙන්නත් පුළුවන්, තේරුම් ගන්නත් බලන්න. ඔන්න එතකොට දැන් අපි කියවා රූපයේ තුල විද්‍යාවක් නැතේ. ඇහැ තුල විද්‍යාවක් නැතේ, රූපයේ තුල විද්‍යාවක් නැතේ. ඊළඟට චක්කු ඥානය තුල හෝ චක්කු සංපස්සේ තුල විද්‍යාව නැතේ. චක්කු සංපස්සේ නිසා වේදනාවක් ඇතිවෙනවා කියන ඒ වේදනාව ඇති වෙනකොට අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පුළුවන්. දැන් මේකේ තියෙනවා ඕකේ අනිත් පැත්ත. මේ ඇහැ තියෙනවා තමයි වේදනාව. මේ ඇහැ අරගෙන ඒකට ආස්ත කරනවා නම් ඔන්න අවිද්‍යාව පහළ වෙනවා. ඇහැ අරගෙන ඒකට මානය කියලා මගේ ඇස් දෙක බොහොම හොඳයි ලස්සනයි නිල් පාටයි මගේ දිනේ මහරි. අපිට තියෙන ආදී වශයෙන් තියෙනවා ඔන්න අවිද්‍යාව කියලා කියනවා. ඇහැ අරගෙන මේක මගේ මගේ මේ මම එහෙම හිතනවා නම් මානයක් ඇති කර ගන්නවා නම් දිට්ඨියක් ඇති කර ගන්නවා නම් අන්න එතකොටත් අවිද්‍යාව ඇති වෙනවා. එතකොට ඇහැ නිශ්චය කරගෙන මේ විදිහට යම් කිසි කැමැත්තක් ඇහැට ඇති වෙනවා. Tamange හැට කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. Taman දකින වෙන කෙනෙකුගේ හැට කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. ඒ කැමැත්ත ඇති වෙනකොට ඔන්න අවිද්‍යාව ප්‍රයත්න දෙන්න පටන් ගන්නවා. එතකොට ඇහැට පෙනෙන රූප ඇහැ දැන් අපි මේ වන්ද කතා කරන්නේ ඇහැ අරගෙන සංදේ කැමැත්ත එතුමා ඊළඟට ඇහැට රාගයක් ඇති වෙනවා. තමන්ගේ හැඩත් රාගයක් ඇති වෙන්න පුළුවන් වෙන කෙනෙකුගේ හැඩත් රාගයක් ඇති වෙනවා. එතකොටත් ඔන්න අවිද්‍යාව ඇති වෙනවා. දැන් මේකෙන් මම මේ කියනකොට මෙයාට තේරුම් ගත යුතු ප්‍රධානතම කාරණා මොකද්ද දන්නවද? ඇහැ තුල අවිද්‍යාව නැහැ. නමුත් ඇහැ නිසා තමාගේ සිත තුළ මේ අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පුළුවන්. ඒ එහෙම කියන්න බලන්න. මේවන් දන්නාකම ඒ තරම් තමයි අවිද්‍යාව නිසාම අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා. يعني මේ අම්බාගේ තව සාස්ත්‍රයෙන් දෙන්නේ කියනවා කියලා. ඔයා කියන කෙනාට ඉතින් මොකක්වත් ප්‍රශ්න නැහැ. ඇයට රූපේ දැක්කා දැක්කා දැකීම මාත්‍රේ නතර එතන ඉවරයි. හොඳයි කියලා හිතන්නේ නැහැ. ලස්සනයි කියලා හිතන්නේ නැහැ. කැතයි කියලා හිතන්නේ නැහැ. ගෑනියත් මේ එක මොකක්වත් නැහැ. ඕන නම් ඕන විදිහකින් හිතන්න පුළුවන් මේක වෙනම දෙයක්. හේරායාසයෙන් ඕන සිතින් ගේන්නේ නැහැ. දැකීම දැකීම මාත්‍රෙම නතර වෙනවා. එතකොට එයාගේ සිත තුළ අර විදිහට කෙලෙස් ධර්ම අවිද්‍යාව කිසිවක් පහළවන්නේ සාමාන්‍ය පුත්තජන ලෝකයේ සත්‍යාලෝක හිත තුළ මේ ඇහැ පාදක කරගෙන විවිධාකාර ඔය කියන අද සංස්කාර ධර්ම එකතුන් දැනුත වෙනකොට අවිද්‍යාව පහළවන්නට පොළොක් පහළ වෙනවා මේක තේරුම් ගන්න අවිද්‍යාව පත්‍ය සංඛාර අවිද්‍යාව තුළින් සංස්කාර රැස් වෙනවා දැන් ඇහැ අරගෙන තමන්ගේ ඇහැ අරගෙන මේක මම මේක මගේ මේක හොඳයි මේක ලස්සනයි නැත්තම් මේක රාගයක් තවක් ඇති වෙනවා නැත්තම් කැටීමක් ඇති වෙනවා අර ඒක මිනිස්සෙක් මෙතන ඇවිල්ලා මම මෙතන ඉඳගෙන අඬන්න පටන් ගන්නවා මේ ඇස් දෙකට මම සෝන්නාට මම මේ ඇස් දෙකට මටම ඇනගෙන අන්ත කරගන්න වෙනවා මේකෙන් නම් මම මේ තමයි දුක් විඳින්න කෙලෙස් ඇති කරන්නේ කියලා මේ දැන් මාසයක් ඉඳලා අඬන්නේ අයි පහ නිසා පටිඝය තියෙනවා තමන්ගේ මනස නිසා සංස්කාර ගන්නවා. පටිඝය ගන්නවා. මේ විදිහට හැමතිස්සම රාගය, පටිඝය, සංවේගය කැමැත්ත වලින් දේවල් පහළවන්නට පුළුවන්. මේ ඔක්කොම දේවල් සිත තුළ ක්‍රියාත්මක වන්නේ ඇහැ තුළ නෙවෙයි. නැයි මේ සිත තුළ මේවා ක්‍රියාත්මක වන්නේ සාමාන්‍යම තියෙන මෝඩකමට. මෝඩකම නිසාම මෝඩකම ඇති වෙනවා. ඒ කියන්නේ මෝඩකම තවත් මෝඩකම් ඇති මෝඩකම ඇති කර දීම සඳහා අවිද්‍යාවම අවිද්‍යාව ඇති කර දීම සඳහා හේතු පාදක වෙනවා. දැන් මොන ඇහැ පිළිබඳ ඒ කාරණාවක ඇහැට තියෙන රූප බාහිර රූපයක්. ඇහැට තියෙන. දැන් බාහිර රූපේ තුළ අවිද්‍යාව නැහැ. මේ දකින්නට රූපය දැකලා මෙයා ලස්සනයි හොඳයි ලබා ගන්න තෝරන වෙන බඩුවක් මට තියෙනවා නම් හොඳයි ගන්න තාසාව දෙදි ලෝභය ඉතින් නැත්නම් ගැටීම තරහව ඊර්ෂ්‍යා ඕනෙක තියෙන්න පුළුවන් අර දකින්නද රූපේ තුල මෙයා මොකක්වත් නැහැ රූපේ ඔය පැත්තකින් රූපේ පාඩිය තියෙනවා අද තමන්ගේ සිත තුළ මේ නාම ධර්මයන් මේ සංස්කාර ධර්මයන් ක්‍රියාත්මක වන්නට පුළුවන් නොදන්නා කෙනෙකුගේ සිත තුළ එතකොට මේවා නොදන්නාකම නොදන්නා පුද්ගලයා රහත් නොවු කෙනෙක් දන්නා කෙනා රහත් වූ කෙනෙක් ඒ නිසා රූපයක් දැක්කම පස්සේ ඕවා ගැන මොනවද හිතෙන්නේ නැහැ ඒච්චරයි එතන නතර උනා ඒ මොනවත් නැහැ අනිත් පැයට එහෙම නෙවෙයි ඒ රූපේ දැක්කාට පස්සේ අර තමන්ගේ ඇහැ ගැන සිතුවිලි පහළ වුණේ යම්සේද ඒ වගේම බාහිර රූප ගැන කොන්න විවිධ සිතුවිලි පහළ වෙනවා විවිධ දේවල් ලැබීම වෙන්න පුළුවන්, දැනීම වෙන්න පුළුවන්, රාගය වෙන්න පුළුවන්, ආදරය වෙන්න පුළුවන්, ගැටීම වෙන්න පුළුවන්, ඊර්ෂ්‍යාව වෙන්න පුළුවන්. නැත්තම් කියන කරුණා, ඥානසෝපත් ඒවා. ඒවා දුකින් නිදේවා. ඒවා වෙන්නත් පුළුවන්. කුසල් හරි අකුසල් හරි ඕන එකක් වෙන්න පුළුවන්. ඔය සංස්කාර ධර්ම සිතතුලින් ක්‍රියාත්මක වෙනකොට අර රූපේ නිසා අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පටන් ගන්නවා. මම කලින් කිව්වේ රූපයේ තුළ අවිද්‍යාව නැහැ කියලා. මේ කියන්නේ ඒ රූපේ නිසා අවිද්‍යාව ඇති කරගෙන ඇති කර ගන්නවා නැත්නම් ඇති වෙනවා. ඒ රූපයේ තුළ අවිද්‍යාව නැහැ. නමුත් ඒ රූපේ නිසා ඒකට විවිධාකාර කුසලෝ අකුසල චිත්ත සංස්කාර ධර්ම ඇති වෙනකොට අන්න ඒට අවිද්‍යාව පහළවන්නට පටන් ගන්නවා කියන්නේ. එතකොට දැන් රූපය ගැන කතා කරා. සක්කෝ විඤ්ඤාණය. ඇහැට කරුණ රූපය පෙනෙනවා. ඇහැ රූපය එක්කතු වෙන නිසා ඒ රූපය දැනීම ගැන ඒ රූපය දැනීම රූපය ගැන දැනීමක් පහළ වෙනවා. දක් විඤ්ඤාණයද. එතකොට මේ දක් විඤ්ඤාණයට මම කලින් කව විපාක සුඛත් කියලා අපි ධර්ම පොත්වල හැටියට එතකොට මේ චක්කුඥාන පිට තුළ රාමයක් මේක මේක ඒක කියලා විද්‍යාවක් නැහැ කියලා කිව්වා. ඒ වුණාට මේ චක්කුඥාන පිට මම කියලා කෙනෙක් හිතනවා නම් මේක මගේ ධර්මයක් කියලා හිතනවා නම් මොන විද්‍යාව කියන්න පටන් ගන්නවා. ඒ චක්කුඥාන පිට අතීතයේ දැකපු එකක් වෙන්න පුළුවන්. දැන් දැකපු දැන් දක්න චක්ක විඥාන සිතක් වෙන්න පුළුවන් අනාගතයේ ඇතිකර ගන්නොත් හිතන චක්ක විඥාන සිතක් වෙන්න පුළුවන්. මේ කවරක් හෝ වඩන මනසින් විවිධාකාරයෙන් ආශා කිරීමක්, සැලීමක්, බැඳීමක් ඇති කර ගන්නවා නම් ඡන්දයක් කැමැත්තක් ඇති කර ගන්නවා නම් මේ සිත නැවත නැවත ඒ රූපය දැක දැක ඒකට ඇති කර ගන්නට කැමැත්තක් ඇති වෙනවා. දැන් ප්‍රායෝගික වශයෙන් යායට බලන්න දකින්න අවබෝධ කරගන්නත් පුළුවන්. ලස්සන රූපයක් හැදලා දැක්කම නැවත නැවත ඒ රූපෙම දැක දැක ඉන්නකොට කනස්සක් ඇති වෙනවා බොහෝ දෙනෙක්. ඒ ඇති වෙන්නේ අර චක් විඥානෙට නැවත නැවත උපදවා ගන්නට ඕනකම ඔහුගේ සිතේ තියෙන නිසා. ඒක සංස්කාර ධර්මයන්ට අනිත්‍ය දෙයකාරී මොකක්වත් දන්නවා. ඉතින් මේ මෝඩකම නිසා ඉතින් චක් විඥාන සිත තියාගෙන කොනකොට අවිද්‍යාව ඇති වෙන්නට පුළුවන්. අවිද්‍යාව ඇති කර ගන්නා මෝඩය විසින්. බාල පුත්තගෙන සත්‍ය විසින්. එතකොට චක්ක ඥානව චක්ක සම්පස්සේ. එහෙත් රූපේ දැකලා චක්ක ඥානය තුළ මනසින් ගිහිල්ලා ස්පර්ශ කරා. මේ මනසින් ගිහිල්ලා රූපේ ස්පර්ශ කරන එකට කැමැත්තක් ඇති වෙනවා. ඉතින් නැවත නැවත ඒ රූපේ පිටින් ස්පර්ශ කරන්නක බලනවා. සමහරට දැන් දැකපු රූපයක් වෙන්න පුළුවන්. පස්සට ගිහිල්ලා ඒක මනසින් හිතේ හිතන් හරි ඒ රූපේ මනසින් මේ ස්පර්ශ කර කර සතුට වෙන අවස්ථා අනන්තවත් තියෙනවා. අනාගතේ දකින්න යන රූපයක් ගැන සිතා දැන් ඒ මනෝ ස්පර්ශය ගැන හිතා සතුට වෙන අවස්ථා තියෙනවා. මේ වචනේ මෙහෙමකට ගැඹුරු වන්නත් පුළුවන් මනෝ ස්පර්ශය කියවල. නමුත් මේ ක්‍රියාත්මක කරන ධර්මතාවය ওই තරම් ගැඹුරු දෙයක් නෙවෙයි. වචනේ තරම් ගැඹුරු නෑ. ඒක පහසෙන් තේරුම් ගන්න පුළුවන්. එතකොට ඔන්න පස්සේ තුළ වේදනාවක් නැහැ. පස්සේ තුළ නිගමනය අවිද්‍යාව නැහැ, නොදස්වා මෝඩකම නැහැ. නමුත් ඒ පස්සේ නිසා මෝඩකම අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පටන් ගන්නට පුළුවන්. මේ සෑම අවස්ථාවකදීම මේ සත්‍ය උද්දකතර දුන්නේ කුමක් නිසාද? සමාජයේ සිත තුළ නියම සත්‍යය නියම ආකාරයෙන් දකින්නට නොහැකි අවිද්‍යාව තිබුණ නිසා තිබෙන නිසා එතකොට මෝඩකම නිසාම මේ අවිද්‍යාව නැවත නැවතත් දිරන්නට පටන් ගන්නවා මම මෝඩකම කියන එක පුංචි සැලයක් නම් ඒක නිල නිල මහා විශාල ගහක් වන ආශේ මේ මෝඩකම තව තවත් තව තවත් දිගින් දිගට වැඩෙන්නට පුළුවන් දැන් ඔන්න චක්කු සම්පස්සේ තුලත් අවිද්‍යාව නැහැ. නමුත් චක්කු සම්පස්සේ නිසා අවිද්‍යාව ඉවන්නට පුළුවන් කියලා කියනවා. දැන් මේ ටික කියනකොට මේ ධර්මයේ අහපු හැට කර්මද්දවට අවබෝධ වෙන්න ඕන ප්‍රඥාව තියෙනවා. අදවතට තේරෙන්න ඕන දුක්ඛ සමුදය සත්‍ය අපි විස්තර කරනකොට ආකාර 60කින් දුක්ඛ සමුදය සත්‍ය විස්තර කරනවා. මේ සෑම එකක්ම දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් බුදුහාමුදුරුවෝ සතර සත්‍යපට්ඨාන සූත්‍රයේ දක්වා ඇති ආකාරයට කියනවා. දැන් තේන්නට ඕන මේ දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වෙනවා. දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ අවිද්‍යාවන්ත එකක් නෙවෙයි. දුක්ඛ සමුදය සත්‍ය අසංහාව කියලා දේශනා කරලා තියෙනවා. සංහාව නැත්නම් අවිද්‍යාව නිසා සංනික්‍රම දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ අවිද්‍යාව. එතකොට එදා සඳහන් දේශනාවේ ගැඹුරු විදිහට දක්න නුවණ අවබෝධයක් දැන් හිතවන්න ඕනේ. මේ මේ බලෙන් ඇති කර දෙන්නට පුළුවන් දේවල් පොවන්නට පුළුවන් දේවල් නෙවෙයි. සමාජයේ හදතුන සිනාලික අවබෝධ වීම ගන්න. ඒකයි මේ ධර්මයේ ගැඹුරයි කියන්නේ. ගැඹුරුයි කියන්නේ. මොෝලයන්ට මේ ධර්මයේ තේරුම් ගන්නට බැහැ. ප්‍රඥාවන්තයන්ට පමණයි මේ ධර්මයේ තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එතකොට අන්න දැන් සක්ක සංපස්සේ ආව පස්සපස්ය වේදනා. මං කියවා වේදා අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පටන් ගන්නෙ මෙතනින් කියලා. දැන් මේ දක්වා කියපු කරුණලත් අවිද්‍යාව කියන්න පන්නට පටන් ගත්තා. පටන් ගත්තේ මෝඩකම නිසා. යම් කෙනෙක් මේ වගේ අවබෝධයක් ඇති කරගෙන තිබුණ හැගෙනව කිසිම දෙයක් හිතන්නේ නැතුව ඉන්නවා නම් ඔතන අවිද්‍යාව නේ. රූප දැක්කව ගැන මොකක්වත් හිතන්නේ නැතිනම් අවිද්‍යාව නේ. ඇති වෙන්නේ නැහැ. එන්නේ කියන්නේ ඒක ඒ වෙලාවේ හේතුන් පහළවන්නේ. එතකොට චක්කුඥානෙ ගැන තේකේ තුන දැක්ක දැක ඔය කියලා නැතිල ගිය එකක් ඉච්චරයි. ඒ චක්කු සම්පස්සය ඒකත් ඇතිව නැතිලා කියනවා. දැන් මේ දක්වා අවිද්‍යාව ක්‍රියාත්මක නොකරගෙන සිටින්නට ප්‍රඥාව තියෙන කෙනෙකුට පුළුවන්. දැන් ඔන්න පස්සපච්චා වේදනාවයි සැප වේදනාවක් කියන එකට තියෙන රූපේ දැකලා ඕකට ඉතින් ඇලීම ඇති වෙනවා. සැප වේදනාව හොය හොයා හොය හොයා කටයුතු කරනවා. සැපේම ලබන්නටයි ලෝකේ තියෙන සෑම දෙයක්ම සෑම කෙනෙක්ම වාගේ කරන්නේ. කෙලින්ම සංහාවය කියන්නේ. කෙලින්ම විද්‍යාව පහළ අර කන්නේ වගේ මේක. ඊළඟට මේක ඇර චක්ක සංපර්ශ නිසා දුක් වේදනාවක් ඇති වෙනවා කියන්නේ දුක. ඔන්න ඒකෙන් හිත ගැටෙනවා. ගැටුණාට පස්සේ දැන් අද මధుරයක් කරනවා කියලා උදාහරණයක්. පළවෙනි සැරේ ඔන්න එළවල දැම්මා, අතුන් එළවල දැම්මා ගැටුන්නේ. දෙවෙනි සැරේත් ඇවිල්ලා කනවා, එළවල දැම්මා, අතින් ගැටුන්නේ. ඔන්න හතර පහ සැරයක් කොහොම කරගෙන ඉන්නවා මధుරවත් දෙවිත් දෙවිත් කියනවා. ඔන්න ලෝම් වල තරහා ගැලෙවුවා. දැන් මෙතන මොකද මේ සිදුවන්නේ? අර වේදනාව, දුක් වේදනාව තුළින් ගැටීම පහළ කළා. පටිඝය ඇති කළා තරහව. ඒ තරහව ඇති වෙනකොටම අවිද්‍යාව පහළ වෙනවා. දුක් වේදනාව ගෙන දුන්නේ යම්කිසි කෙනෙකු නම් ඔහු කෙරෙහි පරිවේදනය කරනවා. එතකොට මේක අවිද්‍යාව කියලා දුක් වේදනාව ගෙන දුන්නේ යම්කිසි දෙයකින් නම් අවුෙන් වෙන ප්‍රාණ නැත්නම් වෙන ප්‍රාණ තීතරෙන් වෙන ප්‍රාණ නැත්නම් කවරක දෙයක උනායි. ඒකෙහි ගැටීම ඇති වෙනවා. දැන් ඔන්න වේදනාව ඇති වෙනකොට දුක් වේදනාව ඇති වෙනකොට මේක නැති කරගන්න ආසාවක් තියෙනවා. එතනත් අවිද්‍යාවක් කියනවා. ගැටීමක් අවිද්‍යාව දුක් වේදනාව නිසා ඇතින ඒකම අවිද්‍යාව. එතකොටත් අවිද්‍යාව ක්‍රියාත්මකයි. ඒ දුක් වේදනාව නැති කරගන්නේ ආසාවක් පහළ වෙනවා. අන්න එතකොටත් අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. දැන් උපේක්ෂා නැදහස් වේදනාව සාමාන්‍ය නැදහස්ය. අපි මේ සබ්බ බල දුක් වේදනාවක් ඇති වුණාට මේ දුක් වේදනාව නැති වුණාට පස්සේ සැප වේදනාවක් ඉන්න එකම නැදහස් වේදනාවක් වෙනවා. සැප දුකකුත් නැති සැපකුත් නැති. ඉතින් මේ හරි ලබා ගන්න තාක්ෂ. ඉතින් මේ සුඛ වේදනාව උපේක්ෂා නැදහස් වේදනාවට අන්න ක්ලේශ ධන දැනිට වෙනවා. ඒක නිසා පරිඥාව ක්‍රියාත්මක වන්නට පටන් ගන්නවා. දැන් මේක අර කලින් කියපු ඇහැ රූප චක්ක විඥාන චක්ක සංපස්ස වාගේ ධම් වලට වඩා ප්‍රබල ලෙස අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පටන් ගන්න අවස්ථාව. එතකොට මේක හැම වෙලාවෙම අවිද්‍යාව මේ විදිහට ක්‍රියාත්මක වෙනවා නෙවෙයි. ක්‍රියාත්මක වන්නට පුළුවන් දැන් ඒක හරියට රහස් කියලා ඉන්න කෙනෙක් ඉන්නවා. බුදු කෙනෙක්, පසේ බුදු කෙනෙක් ඉන්නවා. ආකට දුක් වේදනාවක්, පදේ බලයක් මොනම ගැටීමක් නැහැ නේ වේදනාවක් නැතුව නැතිව නැතිලා ගියා. එච්චරයි. නැත්තම් කායට සුඛ වේදනාවක් ආවා. ඒක ඇතුළේ පැවැත්ම නැතුණා ඔබට ආස කරන්නේ අරම මොකක්වත් නැහැ. එතකොට මේ වේදනාව තුළින් අවිද්‍යාව ජනිත කර දෙන්නේ නැහැ. වේදනාවට අවිද්‍යාව ජනිත කර දීමට හැකියාවකුත් නැහැ. වේදනාවට ඕනකමකුත් නැහැ කෙනෙකු වේදනාවට අවිද්‍යාව ජනිත කර දෙන්න. නමුත් වේදනාව තියෙනකොට ඒක නිසා සංහාවාදී ක්ලේශ ධර්ම පහළවන්න පුළුවන්. ක්ලේශ ධර්ම පහළ වෙනකොටම අවිද්‍යාව ජනනය වෙනවා. දැන් සංහාව ඇතුණාට පස්සේ මොකක්ද වෙන්නේ? උපාදාන කරනවා. අල්ලනවා. හිතෙන් අල්ලනවා. තමන් ආශා කරන රූපේ නම් නෑ හැදගත රූපයක් උදාහරණ වශයෙන් ගත්තේ ඒකට දැන් ආශාව ඇති වුණා දැහැට රූපේ දැකලා ඒක සුඛ වේදනාවක් ඇති වුණා ඇති වුණාට පස්සේ ඔකෙන් සිතින් අල්ලන රූපේ නරක එකක් නම් තමන් කැමති නැති එකක් ඒකත් සදින් අල්ලනවා ආශාවෙන් අල්ලන එකයි ගැටීමෙන් අල්ලන එකයි දෙක මේකයි නම් ක්‍රියාදාමය වෙනස් ආශාවෙන් අල්ලන එක හරියට අම්මා කෙනෙක් පොඩි දරුවෙක් තමන්ගේ දරුවාගේ අතින් අල්ලනවා වගේ ආදරෙන් අල්ලනවා. තරහෙන් අල්ලනවා කියන්නේ පොලිස් කාර්යයේ පොරෙක් අල්ලනවා වගේ ගිහිල්ලා කපාට අල්ලනවා කියන්නේ. එතකොට දෙක නැල්ලීමක් තමයි නමුත් ඇල්ලීමේ ක්‍රියාදාමය වෙනස්. ඒක නිසා උපාදානය පහළ වෙනවා. උපාදානය වෙනකොටම තමන්ගේ සිත තුළ කැමැත්ත රාගය දෙකම ඇතිලා සම්දරාගය ඇතිලා කෙලින්ම උපාදානය ඇති වෙනකොටම අර කලින් කියපු අවස්ථාවල වගේ නෙවෙයි අවිද්‍යාව සමගමයි උපදින්නේ මෙන්න මෙතන තමයි අවිද්‍යාවේ ආරම්භය කියන්නේ මේක කලින් අවස්ථාවල අවිද්‍යාව ආරම්භුණා පැවතුණා පවතින්නට පුළුවන් නමුත් ඒවා නැති කරගෙන ඉන්නත් පුළුවන්කම තියෙනවා උපාදානය වෙනකොට අවිද්‍යාව සම්මන්ත්‍රම උපාදාන පහළවා. උපාදාන පත්‍යාවෝ උපාදාන ඇති වෙනකොට ඔන්න සම්මරස්කනා කයින් ක්‍රියා කරනවා. හිතින් ක්‍රියා කරනවා. වාචනෙන් ක්‍රියා කරන ක්‍රියාත්මක වෙනවා. මේවා කුසල් වෙන්නට පුළුවන් අකුසල් වෙන්නට පුළුවන්. කර්ම භව රැස් වෙනවා. මෙන්න මේ භව රැස් වීම තමයි අවිද්‍යාව පත්‍ය සංඛාර කියන්නේ. මේ ප්‍රායෝගික වශයෙන් ඇහැ ඇසුරු කරගෙන අවිද්‍යාව ක්‍රියාත්මක වන ආකාරය පෙන්වන කිරීමක් අපි කරනවා. මේ අනුස්ථානයෙන් මේ හිතාන්නට ඕන. කන ශබ්දය ඇසුරු කරගෙන, නාසය ගඳ සුවඳ ඇසුරු කරගෙන, දිව දිවට දෙන රස ඇසුරු කරගෙන, කය කයට දෙන විවිධ ස්පර්ශ කරගෙන, මනස සහ මනස දෙන විවිධ අරමුණු ස්පර්ශ කරගෙන අවිද්‍යාව කොහොමද කොහොමද කොහොමද කියලා බලන්නේ. මේක විස්තර කරනවා නම් මේ එක සංගතයන් දැන් විනාඩි 45ක් විතර ගත කළා නම් අනිත් ඉන්දිය පහටම එක එකකට විනාඩි 45 45 ගත කරන්න පුළුවන්. කොයිතරම් දීර්ඝ දේශනාවක් වෙනද එහෙම කරන්න බෑ. බුදුහාමුදුරුවෝ කාලේ ඕවා විස්තර කරන්නේ නැති. මේවා කිසිම පොතක සඳහන් වෙන කරුණු නෙවෙයි මේ අපි ඉදිරිපත් කළේ කොතනකින්වත් අහන්න කියවන්න ලැබෙන දේවල් නෙවෙයි. ඒක නිසා මෙයාට නොතේරෙන්න පුළුවන් නැවතත් කියන්නේ. නමුත් මේ දේශනාව නැවත නැවත අහනකොට ප්‍රායෝගික වශයෙන් මේ ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි කියලා දැක ගන්නට පුළුවන්. දැන් මම කියලා පොත්වල තියෙන කාරණා කියලා මේ දේශනාව මෙතන ඉගෙන ගන්න. අවිද්‍යාවත්‍ය සංඝාරණ කියන්නේ මොකද්ද පොත්වල තියෙන කාරණා දැන් මේ කියන්නේ. අවිද්‍යාව නිසා කුසල කරනවා. අවිද්‍යාව නිසා අකුසල කරනවා කියන කෝණ කෙනෙක් දන්නා. එහෙනම් මොකද මේ අවිද්‍යාව නිසා අකුසල කරන්නේ? අවිද්‍යාව තුනේ මම කුසල කරදී මේ ලෝකේ යන්නට ඕනේ කියලා ප්‍රකාශ කරනවා කුසල. අවිද්‍යාව නිසා මනස ලෝක උපස්සහ කාමනවා ගන්න කියන කියලා කුසල රැස්. ඔය වගේ මේ මොන්ටිසෝරි කප්පේ කියන සරල කර්ම තමයි පොත්වල දැක්වෙන්නේ. සායෝගික පැත්තට අතවත් කියලා නැහැ. ඇඟිල්ල දික් කරලවත් නෑ අද කියලා. ඒ තරම් පහළම මට්ටමක තියෙන විශ්වන තමයි කොයි පරිදි කොයි කවරේ කියපු එකක් නුනත් අහන්නට කියවන්නට ලැබෙන. ඒක නිසා මේ කරුණ අවබෝධ කරගන්න අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන කාරණාව. අවිද්‍යාව තුළින් සංස්කාරය ජනනය වෙනවා. මේක නිසාම සංස්කාරය නිසා නැති ඉදීමක් ඇති වෙන ආකාරය ඊළඟ දවසට අපි ප්‍රකාශ කරන මේ කොටස තමයි පටිච්චසමුප්පාදයේ ගැඹුරම අවස්ථාව. අවිද්‍යාව තුළින් සංස්කාරය තියෙන එකයි සංස්කාර තුළින් නැවත නැවත ඉදීම දෙන දෙන ආකාරයෙන් තමයි පටිච්චසමුප්පාදයේ තියෙන ගැඹුරම කොටස අනිත්‍යය තරම් ගැඹුරුනේ. ඒකට මේක තේරුම් ගන්න බලන්න මේ දේශනාව නැවත නැවත අහලා නොතේරෙනවා නම් ඊට පසුදා එන්නලා ඊළඟ වාරයේදී උදාහරණ අපි තවත් පුස්තක සහිතව ඉදිරිපත් කරනවා. හොඳයි මේ දක්වා කියපු කරුණවල කෙටි සාරාංශය දැන් කියලා මේ දේශනාව නැතිවෙන්නේ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන්නේ? පටිච්ච සම්පන්න ධර්මය කියන්නේ හේතුඵල ධර්මතාවය මේ මේ හේතු නිසා මේ මේ ඵලය කියන්නේ. මේක තමන්ගේම ජීවිතය පිළිබඳ කියන කතාවක්. මේදී මේ ආයතනාවට ඉදදී ඉදදී නැරි නැරි යන්නේ කොහොමද? මේ ඉදදී ඉදදී නැරි නැරි යන ගමන නතර කරන්නේ කොහොමද? ඔකයි කටින් සම්පාදනය කියන්නේ. ඒකෙන් ලක්කන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය. එතකොට අවිද්‍යාව පත්‍ය සංඛාර ආදී වශයෙන් කියන කොටස් 12ක් තියෙනවා. විද්‍යාව නිසා සංස්කාරය තියෙනවා, සංස්කාර නිසා විඥානය තියෙනවා ආදී වශයෙන්. ඒ කොටස් 10ක් 12 කියලා අවිද්‍යාව කියන තුලින් සංස්කාර ජනනය වන්නේ කොහොමද කියන කාරණාව සහ අවිද්‍යාව තුළින් සංස්කාර අවිද්‍යාව තුළින් සංස්කාර ජනනය වීමට පටන් ගන්නේ කොයි අවස්ථාවේද කියන කාරණා විස්තරේ කායම වශයෙන්. එක ප්‍රධාන කාරණා කියවා අවිද්‍යාවට ඕනකමකුත් නෑ සංස්කාරය ඇතිකර දෙන්නට. අවිද්‍යාවට හැකියකමකුත් නෑ සංස්කාරය ඇතිකර දෙන්නට. නමුත් අවිද්‍යාව කියන හේතුව තියෙනකොට ඔය සංස්කාර පහළ වෙනවා. ඒ සම්පල. මේවා සත්‍ය නෙවෙයි. මම නෙවෙයි. ආත්ම නෙවෙයි. හේතු ඵල වශයෙන් නැති නැති වී යන සංස්කාර ධර්ම. හොඳයි. එහෙනම් මේ දක්වා කියන අසංගත ධර්ම දේශනා කුසල සත්‍ය තුළින් මේ ධර්මයේ තියෙන කුසල සත්‍ය තුළින් මේ ආකාර මේ ගම්බීර උපදේශම්පාද ධර්මයන් දැකලා ඒකමන් පස්සෙන් මේ සංස්කාර ධර්ම නිම කරලා ඉවෙනි සංසීමට වාසනාවක් ලැබෙනවා කියලා ආශිර්වාද කරනවා. මේ දේශනාව දැන් නැවත